බුද්ධත්වයට එන්න කලින් අර බෝධිසත්ව කාලේදී බුදුහාමුදුරෝ තමන්ගේ හිතේ එන සිතුවිලි එක්ක ගනුදෙනු කළේ කොහොමද? අනේ ගැන ගැඹුරින් බලන්ඩයි අද අපි හදන්නේ. අපි පදනම් කරගන්නේ මජ්ක්‍ධිම නිකායේ එන ද්වේදාවිතක්ක සූත්‍රය. හ්ම් මේකෙන් කියලා දෙන්නේ අපේ හිතවල එන අර හොඳ නරක සිතුවිලි තේනෝනේ. ඒවා අඳුරගෙන කලමනාකරණය කරගන්න හැටි නේද? හරියටම හරි. මේක හරිම ප්‍රායෝගික ගැන්වීමක්. ඇත්තටම තමන්ගෙම හිතගෙන කරන පුදුම විදිහේ විශ්ලේෂණයක් වගේ. සිතුවිලි පැහැදිලිව කොටස් දෙකකට බෙදලා ඒ එක එකකේ ස්වභාවය ප්‍රතිඵල කොහොමද කියලා නුවණින් දකින්න හැටි තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ සිත දියුණු කරන්න පාරිච්චි කරපු මොකද්ද? විශේෂ ක්‍රමවේදයක් වගේ. ඔව්, පුදුම තාක්ෂණයක් වගේ. හිත හසුරවන හැටි. ඊට සිතුවිලි බෙදීම, ඒ වර්ගීකරණය වෙන්නේ කොහොමද? මුලින්ම මොනවද අර අහිතකර අකුසල පැත්තට දාන්නේ? මෙහෙමයි. උන්වහන්සේ මුලින්ම අඳුරගන්නවා Tamanට වගේම අනුන්ටත් කරදර ගේන පීඩා ගේන අර ප්‍රඥාව වහන සිතුවිලි ටික. ඒව තමයි කාම විතරක. ඒ කියන්නේ අර පංචකාම වස්තුන් පස්සේ හිත දුවන එක. ආසාවන්. ඕ ආසාවන්. ඊළඟට ව්‍යාපාද විතරක. තරහව, ද්වේෂය, අමනාපය. හරි. අනිත් එක තමයි විහිංසාව විතරක. අනුන්ට හිංසා කරන්න දුක් දෙන්න හිතන එක. හ්ම් හරිම හිතකරයි වගේ. ඔව් මේවා තමන්වත් අනුන්වත් සමහර වෙලාවට දෙගොල්ලන්වම දුකටපත් කරනවා. ඒ කියන්නේ මේවායේ තියෙන අන්තරාව නරක පැත්ත පැහැදිලිවම දකිනවා. දකිනවා. එතකොට අනිත් පැත්ත අර කුසල් සිතුවිලි විදියට ගන්නේ මොනවද? අනිත් පැත්තට දාන්නේ මේවට හාත්පසින්ම විරුද්ධ දේවල්. එකක් තමයි නෙක්ඛම්ම විතරක. ඒ කියන්නේ කාමයෙන් මිදෙන්න අත්හරින්න හිතන එක. ආ අර කලින් ගිව කාමසිතුවිලට විරුද්ධ ඒක. හරියටම හරි. ඊළඟට අව්‍යාපාද විතර්ක. තරහ නැති මෛත්‍රී සහගත සිතුවිලි. ද්වේෂයට විරුද්ධව. ඔව් අන්තිමට අවිහිංසා විතර්ක. හිංසා නොකරන කරුණාවන්ත සිතුවිලි. අර විහිංසාවට විරුද්ධ ඒක. ඔව්. ඉතින් මේ කුසල් සිතුවිල්ලේ Tamanටත් අනුන්ටත් දෙපලටම හිත කරයි ප්‍රඥාව වඩනවා අන්තිමට නිවනට උපකාරී වෙනවා. හරි. එතකොට දැන් මේ විදිහට දෙකට බෙදාගත්තට පස්සේ අර මුලින් කිව්ව අකුසල් සිතුවිල්ලක් අපි හිතමු කාම සිතුවිල්ලක් නැත්නම් ව්‍යාපාද විහිංසා එකක් හිතට එනකොට උන්වහන්සේ ඒකට මූණ දෙන්නේ කොහොමද? ඒක ඒක අත්හරින්න කොහොමද? අන්න ඒක තමයි මේ ක්‍රමයේ තියෙන විශේෂ දක්ෂකම. එහෙම සිතුවිල්ලක ආපු ගමන් උන්වහන්සේ ඒක අඳුන ගන්නවා. අඳුනගෙන නිකම් එක දිහා බලාගෙන ඉන්නේ නැහැ. නුවණින් විමසනවා. විමසනවා. ඔව්. මේ සිතුවිල්ලෙන් මට මොකද වෙන්නේ? අනුන්ට මොකද වෙන්නේ? අපි දෙන්නටම මොකද වෙන්නේ? මේකෙන් ප්‍රඥාව වැඩෙනවද නැති වෙනවද? මේක දුකටද හේතු වෙන්නේ සැපටද? අන්තිමට නිවනට උදව්වක්ද නැත්නම් බාධාවක්ද කියලා තමන්ගේ මහනවා. ආ ඒ කියන්නේ ඒ සිතුවිල්ලේ තියෙන අර හිස් බව ඒකෙන් වෙන හානිය තමන්ටම පැහැදිලි කරගන්නවා. නිකන් බලෙන් යටපත් කරනවා නෙවෙයි. හරියටම හරි බලෙන් යටපත් කිරීමක් නෙමෙයි ඒකේ ඇතුළාන්ත ස්වභාවය ඒකේ විපාක දකින්න. අන්නේම දකින්නකොටම අර අකුසල සිතුවිල්ල ඒක ඉබේම වගේ දුර වෙලා යනවා. හිතේ මයින් වෙලා යනවා කියලායි සූත්‍රය කියන්නේ. හරිම පුදුමයි. ඔව්. මේක හරියට හිත පුහුණු කිරීමක්. නිතර නිතර මේක කරනකොට අකුසලයට හිත නිකම්ම ඇදීගෙන යන එක අඩු වෙනවා. මේකෙන් හිතේ ස්වභාවය ගැනත් මොකක් හරි කියවෙනව වගේ නේද? ඒ කියන්නේ අපි නිතර හිතන පැත්තට හිත බර වෙනවා ඇදීගෙන යනවා කියන එක. ඔව් ඔව් අනිවාර්යෙන්ම. ඒකට තමයි අර ලස්සන උපමාවක් ගන්නේ ගොපල්ලාගේ උපමාව. ආ ගොපල්ලාගේ. ඔව්. වගා කරපු කුඹරකද පනින්න හදන හරකෙක් ඉන්නව කියමුකෝ. ගොපල්ලා මොකද කරන්නේ? කෙවිටෙන් ගහලා හරි අමාරුවෙන් හරි ඒ හරකව පාරෙම තියාගන්න හදනවා. ඒ ගොපල්ලා දන්නවා හරකා කුඹරට පැන්නොත් ගොයම් ටික විනාශයි. Tamanට දඬුවම් ලැබෙයි කියලා. ආ ඒ වගේ. අන්න ඒ වගේ බෝධිසත්වයෝ මේ අකුසල් සිතුවිලි වලින් මන විපාක. ඒ ආදීනව දකිනවා. දැකලා හිත ඒ නරක පැත්තට යන්න නොදී වළක්වා ගන්නවා. හරියට අර ගොපල්ලා වගේ. හරිම පැහැදිලි උපමාව. එතකොට අනිත් පැත්ත අර කුසල් සිතුවිලි, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා ඒවා ගැන හිතන එක හොඳයිනේ. ඒකත් යම්කිසි සීමාවක් තියනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. උන්වහන්සේ මුලින්ම දකිනවා ඒ කුසල් සිතුවිලි වල වටිනාකම ඒවයි තින ආනිසංස. දවසක් හරි මුළු රැයක් හරි ඒ ගැන සිතුවත් බයක් නෑ, දොසක් නෑ කියලා දකිනවා. මොකද ඒවා හිත කරයිනේ. ඔව්. හැබැයි උන්වහන්සේ එතනින් නවතින්නේ නෑ. තවදුරටත් නුවණින් බලනවා. ඒ කොහොමද? එක දිගටම මේ කුසල් සිතුවිලි මේ හිත හිතා ඉන්නකොට මෙනෙහි කර කර ඉන්නකොට ශරීරයට පොඩි වෙහෙසක් එනවා. ආ ශාරීරිකව. ඔව් ශාරීරිකව විතරක් නෙවෙයි. ඒ වෙහෙස නිසා හිතේ අර එකංග බව, සමාධිය ඒක බිඳ වැටෙන්න පුළුවන් කියලා දකිනවා. ඒ කියන්නේ කුසල් සිතුවිලි වුණත් දිගටම අල්ලාගෙන ඉන්න එක නෙවෙයි අවසාන අරමුණ. හරියටම සමාධිය තවත් ගැඹුරු කරගන්න නම් ඒ කුසල් සිතුවිලිත් පහු කරලා යන්න ඕන කියන එකයි තේරුම. එතකොට මොකද කරන්නේ? ඒ නිසා උන්වහන්සේ කරන්නේ අර කුසල් සිතුවිලි ගැන දිගටම හිතන එකත් නවත්තලා හිත විසිරෙන්න නොදී තමන් තුරම පිහිටුව ගන්න එක. හිත එකඟ කරගන්න එක. අභ්‍යන්තර සිත සමාධිමත් කරන එක. මේ පුහුණුවේ කෙලවර ප්‍රතිඵලය මොකද්ද මේ විදිහක සිතුවිලි පාලනය කරලා හිත එකඟ කරලා මොකද වෙන්නේ අන්තිමට මේ අභ්‍යාසය තමයි අර ධානය වඩන්න පදනම වෙන්නේ ආ ධානවලට ඕ විතක්ක ਵਿਚාරය කියන ඔය සිතුවිලි එහෙම සංසිඳුවාගෙන හිත එකඟ කරගෙන පළවෙනි ධානයේ ඉඳන් හතරවෙනි ධානයේ දක්වාම වඩනවා. හතරවෙනි ධානයේ දක්වාම. ඕ අන්නේ පිරිසුදු එකඟ වුණු බලවත් සමාධිමත් සිතින් තමයි අර විශේෂ ඥාන පහල කරගන්නේ. ඒ මොනවද? එකක් තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ පෙර ආත්ම භාවයන් දකින නුවණ. අනෙක චුතුපාපාත ඥානය. සත්වයන් තමන්ගේ කර්මයට අනුව මෙරිලා උපදින හැටි දකින නුවණ. පුදුමයි. අන්තිමද සහ වැදගත්ම දේ තමයි ආසවක්ඛය ඥානය ලබා ගන්නෙත් ඔය සමාධිමත් සිතින් ඒ කියන්නේ සිළු කෙලස් නැති කරලා සම්බුදුත්වයටපත් වෙන්න උපකාරී වෙන නුවණ. ඒ කියන්නේ මේ සිතුවිලි කලමනාකරණය තමයි සම්බුද්ධත්වයට යන පාරේ මුල්ම සහ අත්‍යවශ්‍යම පියවරක් වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ මුළු ක්‍රියාවලියම වගේ සාරාංශගත කරන්න දේශනාව අවසානයේදී ලස්සන උපමාවක් යොදා ගන්නව නේද? අර මූව රංචුව ගැන කතාවක්. ඕ ඕ ඒක හරිම වැදගත් උපමාවක්. ඒකෙන් මේ මුළු කාරණාවම පැහැදිලි කරනවා. කොහොමද ඒකෙන් මේ කාරණා පැහැදිලි කරන්නේ? මෙහෙමයි. ඒ උපමාවේ තියෙනවා මඩ වගුරක්. ඒ මඩ වගුරෙන් සංකේතවත් කරන්නේ කාමය. හ්ම් කාමය. මුව රංචුවක් ඉන්නවා. ඒ මුව රංචුව තමයි අපි වගේ සත්ව ලෝකය. සත්වින්. ඔව්. එතකොට ඉන්නවා මුවන්ට අයහපතක් නරකක්ම කරන්න හදන පුරුෂයෙක්. ඒ තමයි මාරයා. ආ මාරයා. මාරයා පෙන්නනවා වැරදි පාරක්. අන්නේ වැරදි පාර තමයි මිත්‍යා දෘෂ්ටික මාර්ගය. ඒ පාරේ යනකොට හම්බවෙනව මුව පම්බෙක්. ඒකෙන් කියන්නේ නන්දි තව මුවදන පම්බෙක් ඒ අවිද්‍යාව. හරිම ගැඹුරුයි. ඕ හැබැයි ඒ උපමාවෙම ඉන්නවා තවත් කෙනෙක්. මුවන්ට හිතවත් යහපත කැමති පුරුෂයෙක්. අන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේ. වැරදි පාර වහලා දාලා අර මුලා කරන පම්බයන්වත් අයින් කරලා දානවා. ඒ කියන්නේ අවිද්‍යාව නන්දිරාගය නැති කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ द्वේදාවිතක්ක ක්‍රමය අනුගමනය කරලා තමන් නිවන් දැකලා ඒ මාර්ගයම අනිත් අයටත් විවෘත කරලා දුන්නා කෙනෙක්යි ඒ උපමාවෙන් කියන්නේ. හරියට මේක තමයි මම ඒ පාර හැදුවා වැරදි පාර වැහුවා, මුලාවන් නැති කළා, දැන් මේ පාරේ එන්න කියන එක තමයි පණිවිඩය. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ ද්වේදාවිතක්ක සූත්‍රයෙන් අපිට ලැබෙන ප්‍රධානම පණිවිඩය තමයි තමන්ගේ හිතේ එන සිතුවිලි ගැන නුවණින් දැනුවත් වෙන්න ඕන. ඔව්. අකුසල් සිතුවිලි අඳුනගෙන ඒව අතහරින්න ඕන. කුසල් සිතුවිලි අඳුනගෙන ඒව වඩන්න ඕන. හැබැයි හැබැයි එතනිනුත් නවතින්නේ නැතුව. ඔව් ඒ කුසල් සිතුවිලිත් අල්ලාගෙන ඉන්න නැතුව ඒවත් ඉක්මවා ගිහින් හිත එකඟ කර ගැනීම, සමාධිමත් කර ගැනීම නිවන් මාර්ගට අත්‍යවශ්‍යයි කියන එක. අනිවාර්යයෙන්ම ඒක තමයි මාර්ගය. බුදුන් වහන්සේ ඒ මාර්ගයේ ශ්‍රාවකයන්ටත් විවෘත කරලා දීලා අර ගස් සෙවන හිස්තැන් වලට ගිහින් භාවනා කරන්න කියලා දිරිමත් කරනවා. අවසාන වශයෙන් උන්වහන්සේ ශ්‍රාවකයන්ට මතක් කිරීමක් කරනවා. හිතන්න දෙයක් ඉතිරි කරනවා. ඒ මොකද්ද? ප්‍රමාද වෙන්න එපා. පස්සේ පසුතැවෙන්න සිද්ධ වෙයි කියලා. බලවත් මතක් කිරීමක්. ඔව්. ඉතින් අද අපි මේ කතා කරපු ක්‍රමය සිතුවිලි දෙකට බෙදලා ඒවායේ ස්වභාවය නුවණින් විමසලා කලමනාකරණය කරන හැටි අපේ එදිනදා ජීවිතේදී අපේම හිත එක්ක ගනුදෙනු කරද්දී කොහොම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වේද කියන එක ගැනත් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතිරි වෙනව නේද? ඇත්තමයි. ඒක තමයි අපිට තියෙන අභියෝගය.